ඉන්දික කුමාර මහත්මයා අවසරයි හම්දුරනේ උපන් සර ඇහෙනව නේද ඇහෙනවා හරි හම්දුරනේ මට මුලින්ම ප්‍රශ්නය මම අර එච්චර ගැඹුරින් ධර්ම කාරණයක් නෙමෙයි අතරම මේ මට වැටහෙන විදිහට අහන්නේ අපි දැන් අර මොකක් හරි කුසලයක් කරනවා කියන්නේ මොන හරි කාර්යයක් කරනවා කියමුකෝ ඒ කාර්යය කරන කරහම හම්බෙන කුසලය සහ මොකක් හරි දෙයකින් වැළකීලා එකත් ඔබ වහන්සේ කියවනේ කුසලයක් කියලා. එතකොට ධර්මයේ කොහරි සඳහන් වෙනවද කතාවක හරි උදාහරණයක මේ වැලකීමෙන් හම්බෙන කුසලය සමහර වෙලාවට අර මොකක් හරි කිරීමෙන් ලැබෙන කුසලයට වඩා වැඩි වෙච්ච අවස්ථාවක් මට මතක් වුණේ අර ඒක ඒක හරියන්නේ නැහැ නමුත් මේ අර ආසන්න වශයෙන් අනිවාර්යෙන් බුදුහාමුදුරෝ මේ කතාව පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. දන් දෙනවට වඩා සීලය ආරක්ෂා කිරීම වඩා උසස් කුසලයක්. එතකොට සීලය කියන්නේ අපි ප්‍රධාන වශයෙන් විරතියනේ නොකල යුතු දේ නොකර සිටීම. හැබැයි එතන කල යුතු දේ කිරීමත් එකට ඇතුළත්. දැන් අපි දානයක් හැටියට තව කෙනෙකුට දෙයක් පරිත්‍යාග කරනවට වඩා අපි ප්‍රතිපත්තිමය වශයෙන් නොකල යුතු දේ නොකොට කල යුතු දේ තුල පිහිටා සිටින්නට පුළුවන් නම් නොකිය යුතු දේ නොකියා කිව යුතු දෙහි පිහිටා සිටින්නට පුළුවන් නම් ඒක අරීට වඩා ප්‍රබලයි. ඒ නිසා තමයි දානයට වඩා සීලය උසස් වෙන්නේ. හරි ඒක හොඳ දෙයක් මට අර වෛද්‍යතුමියගේ කිව්ව කතාවත් එක්ක ඒක සම්බන්ධ වෙනවා මම ඒ හින්දා තමයි ඇහුවේ එතන තියෙන හාමුදුරනේ දැන් මොකක් හරි ඒ කියන්නේ කරනවට වඩා අර සම්හා මනස පාලනය කරගෙන අමාරු දේවල් නොකර ඉන්න එක ඒ කියන්නේ ලේසි වැඩක් නෙමෙයි වෙන්න පුළුවන් නේද හාමුදුරනේ ඔය දෙකම ලේසලයට බරද ඒ දෙකම ලේසි වැඩ නෙමෙයි. කියන්නේ කල යුතු දේ කල යුතු තැනදී කරන එකත් ලේසි නෑ. ඒ කියන්නේ දැන් අපිට නිකන් භෞතික වශයෙන් දේවල් කරන එක පහසුයි වගේ පේනවා. හැබැයි මේ නිවැරදි මනෝභාවය අවදි කරගෙන දේවල් කරන එක එච්චර පහසු නෑ. කියන්නේ දැන් අපිට නිකන් අර පුරුද්දක් හැටියට සම්ප්‍රදායක් හැටියට අනිත් අය දෙන නිසා අපිට මොනවා හරි ටිකක් අනුන්ට දෙන්න පුළුවන්. හැබැයි ඒ දෙනවා කියන භෞතික ක්‍රියාවලිය වගේ නෙමෙයි හැබෑවට අනිත් කෙනා සුවපත් කරන යහපත් කරන අදහසින් යමක් දෙන එක ඒක පහසු වැඩක් නෙමෙයි. මේ මනෝභාවය අපි තුල ඇති කරගන්න ලේසි නෑ. එතකොට අර දුරුගුණ අපි තුල මතුවෙනකොට ඒවා දුරු කරගන්න එක පහසු නැතුවා වගේ තමයි අවශ්‍ය තන අවශ්‍ය යහගුණේ මතු කරගන්න එකක් ලේසි නෑ. දැන් අපිට අනිත් කෙනා සුවපත් කරන්න මෙත් වඩන්න ඕන. මෙත් වඩන්න ඕන වුණාට ඒ ඒ ගුණය මතු කරගන්න පහසු නෑ. අපිට ඉතින් මේ කෑම ටිකක් දෙන එක, ඇඳුමක් දෙන එක, සල්ලි ටිකක් දෙන එක ඒවා තියනවා නම් ඒ භෞතික දේවල් එහාට මෙහාට කරන එක අපිට මනෝභාවය ඇතත් නැතත් ඒක කරන්න පුළුවන්. ඒවා ඉච්චර ප්‍රශ්න නෙමෙයි. භෞතිකව දේවල් එහා මෙහා කරන එක ප්‍රශ්නයක් නෑ. අපිට මනෝභාව වශයෙන් දේවල් වළක්වන එක සහ අවදි කරන එක තමයි ඊටාම දුෂ්කර දේ. මම අර මට තේරුම් ගියේ අර වෛද්‍යතුමිය කතාවේ අපි දැන් වෛද්‍යතුමගේ ජේෂ්ඨ වෛද්‍යවරිය කියනවා මේක මෙයාට දෙන්න කියලා මේ බෙහෙත. එතකොට දැන් එතන හඳුරන්නේ වැඩේ කරනවද නොකරනවද කියන එකනේ එන්නේ. ඔළුවට මම හිටියා කියලා. මම ඒ කුමියගේ தත්තේ හිටියා. මම කල්පනා කරනවා මේක කරනවද නොකරනවද මම දන්නවා මේකේ ප්‍රතිඵලය. ඊට පස්සේ ඕක අර අනිත් පැත්තට බුදුහාමුදුරුවෝ කියලා තියෙනවනේ තමා උපමා කරලා හිතන්න පුළුවන්. දැන් මම ලෙඩා වුණා නම් මම මොකද කරන්නේ? මේක ඉල්ලනවද ගන්නවද වගේ උපමා කරලා ගන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. අනිත් එක අර ඉතින් ඇත්තටම දැන් දැන් එහෙම හිතුවත් සමහර දේවල් හිතාගන්න පහසු නෑ. දැන් දැන් එතුමිය පැහැදිලි කළානේ දැන් අර අර රෝගියා සියදිවි නසා ගන්නත් උත්සාහ කළා. ඒ කියන්නේ දැන් එයාටමත් ඕන වෙලා තියෙනවනේ මේ ජීවිතය අහෝසි කරගන්න. එතකොට ඒකත් එක්ක කල්පනා කරනකොට එහෙමනම් දැන් ඔහුට ජීවිතය දැන් අර බෙල්ල කපාගෙන වීදුරුවෙන් බෙල්ල කපාගෙන මැරෙන්න හදන මිනිස්සයාට සුවදායකව මේ දැඩි නිද්‍රාවකටපත් වෙලා එහෙමම මේ යන්නට සලස්සන එක ඊට වඩා කොච්චර සහනදායී දෙයක්ද කියලානේ අපිට බැලූ බැලමට හිතෙන්නේ එතකොට දැන් ඔහු විසින්මත් දිවි නසා ගන්නට තීරණය කළාම එතනත්තාට මිය යන්නට අවශ්‍ය ඖෂධයක් දෙන එක වරදක්ක අපරාධයක් කියලා කොහොමවත් මතු පිටින් පේන්නේ නැහැ. ඒක Tamanට උපමා කරලා හිතුවා වුණත් Tamanට හිතා ගන්න පහසු නැහැ. ඒ මොකද ඒ අපි යම් යම් කාරණාවලට දීලා තියෙන අර්ථකතන ඒකයි මම කිව්වේ දැන් ඒ රෝගියා විසින්ම සියද විනසා ගන්නට හැදුවයි කියන එක අපිට සාධාරණීකරණය කරන්න බෑ මොකද ඔහුත් ඒ කරන්න හදලා තියෙන්නේ හොඳ වැඩක් නෙමෙයි වරදක් කරන්න හදලා තියෙන්නේ එතකොට දැන් ඒ වරද එතනින් නෙමෙයි හඳුරන්නේ මගේ අදහස එන්නේ ඒ යමු දැන් වෛද්‍යතුම මට ඒ කියන්නේ මම එතන හිටියනම් මට හිතන්න පුළුවන් එක කාරණයක් තමයි අපි කියමු උඩ කියපු මේ ඒ තියෙන தත්ත්වය අනුව උඩින් ඉන්න ජේෂ්ඨ වෛද්‍යවරයා කියන එක කරන්න පුළුවන්. එහෙම නැත්නම් නොකර ඉන්නත් පුළුවන්. ඒක දෙක. එතකොට අර ඕකම අනිත් වෙන තැනකට උදාහරණයක් ගත්තොත් හඳුනන්නේ අපි කියමු දැන් ඔය අපි කියමු මේ මුස්ලිම් හරි වෙන සාව පිළිම වන්දනා කරන්නේ නැති ආගමක් ගමුකෝ. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ගේ අදහස මම අපි පිළිම වඳින්නේ මේ පිළිම වන්දනාව අපේ තහනම්. එතකොට දැන් ඒගොල්ලෝ හිතනවා ආ එන අපි වඳින්නෙත් නෑ තමා උපමා කරලා අනිත් අය මත ඒක පටවනවා. දැන් අනිත් අයටත් ඔයගොල්ලොත් පිළිම වඳින්න බෑ. අපි අපි ඒකින්ද පිළිම ටික කඩනවා. හරි. ඒක ඒක ඒක හොඳ නෑ. අපි වඳින්නෙත් නෑ. ඔයගොල්ලෝ වඳින්නත් එපා. ඒක අර අනිත් එක්කෙනා මත පට පටවන එක. ඒ කියන්නේ අනිත් එක්කෙනා මත පටවන එක එක කාරණයක්. ඊට පස්සේ අනිත් කාරණය තමයි මොකක් හරි දෙයකින් වලකින එක. ඒ කියන්නේ කරන එකයි වලකින එකයි දෙකක් නෑ හඳුනන්නේ. දැන් වලකින වලකින තැනදී සමහර වෙලාවට අපිට ලොකු කැපකිරීම කරන්න වෙනවා. දැන් මූර්තියමය වශයෙන් Tamanගේ ප්‍රධාන වෛද්‍යවරයා කරන නියෝගයේ නිර්දේශය ලාබාල වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරියක් හැටියට නොසලකා හරින්නට පුළුවන් කමක් නැහැ නේ. ඒකට අවනත වෙන්න සිද්ධ වෙනවා. එතකොට නොසලකා හරියොත් ඒක වෘත්තියමය ගැටලුවක් වෙනවා. දැන් එතකොට දැන් එතකොට මේ මේ කාරණේ දැන් එතුමිය මං හිතන්නේ ඒ වයස් මට්ටමේ හැටියට මේක බරපතල දෙයක් හැටියට එතුමියට හිතෙන්න නැතුව ඇති. එහෙම හිතුණා වුණත් එතන ලොකු අර්බුදයකටපත් වෙනවා. ඒකයි මම කිව්වේ දැන් අර තුවක්කුව අරගෙන යුද පිටියේ ඉස්සරහට යන සොල්දාදුවට තමන් ඉදිරියට හතුරෙක් එනකොට දැන් ඔහු බෞද්ධයෙක් නම් ඔහු දන්නවා මේකෙන් වෙඩි තිබ්බහම මේ මිනිහා මැරෙනවා කියලා. ඉතින් එතකොට මේ මැරුණාම ඒක ප්‍රාණඝාත අකුසලයක් කියලා දන්නවා. නමුත් එහෙම උණයි කියලා දැන් ඔහු යුද පිටිය ඉස්සරහට තුවක්කුව මෝරාගෙන යනවනම් ඔහුට ඒ තුවක්කුව පත්තු කරන්නේ නැතුව වෙඩිල්ල තියලා අර මනුස්සයා ඝාතනය කරන්නේ නැතුව එතනදී ආපස්සට හැරෙන්නට ඉඩක් නැහැ එතන. එතන වෘත්තීයමය වශයෙන් ඔහු හිර වෙලා ඉන්නවා එතන. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවලදී පහසු නැහැ දේවල් තීරණය කරලා වළකින එක. ඉතින් ඒ කියන්නේ ඒ වගේ අවස්ථාවල ප්‍රාණඝාතයක් කරන එක හොඳයි කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. ඒතර පුද්ගලයාට નિවරදිව තීරණ අරගෙන පසුබාන්නට බැරි විදිහට විවිධ කර්ම වලින් වෘත්තියෙන් සමාජමය වශයෙන් හිර වෙන අවස්ථා එනවා. ඒ නිසා දැනගෙන තිබුණා වුණත් යම් යම් පව්කම් කරන්නට සිද්ධ වෙන අවස්ථා. ඊළඟට දැන් අපි හිතමුකෝ දැන් දුටුගැමුණු රජුරෝ මනුෂ්‍ය ඝාතනයේ අකුසලයේ නොදැන නෙමෙයිනේ යුද්ධේ කරන්න ගියේ. ඉතින් ඒ අර මහා විනාශය වළක්වන්න තමයි ද්වන්ද සටනකට ගියේ. ඒක අවම කරන්නේ. නමුත් ඒ ද්වන්ද සටනෙන් හරි එලාරව මරනවා කියන එක අකුසලයක් කියලා නොදැන නෙමෙයි ඒකට ක්‍රියාත්මක වුනේ. අර තමන් අපේක්ෂා කරන ප්‍රතිඵලය මේ ශාසනය සුරක්ෂිත කරනවා කියන කාර්ය සඳහා තමන් රජු නිසා එතනට ඒ වගකීමෙන් බැඳෙන්නට සිද්ධ වුණා. එතකොට අන්න ඒ විදිහට සමාජ සම්මුති මත වගකීම් මත වෘත්තීය මත මෙහෙම විවිධ කරුණු මත අපට දැන දැන වුණත් යම් අකුසල් කරන්නට අපිව හිර වෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඔව් හම්දුනේ මගේ අදහස උනේ අපි ගියමු අර අර අපි වෛද්‍ය උදාහරණයට වඩා අපි ගමු මේ පිළිම වන්දනාවේ වැඩේ. ඔව් ඒ එතන අර අංශ දෙක බෙදෙන්නේ මට තේරෙන විදිහට දැන් අපිට අපි කරන දේම අනිත් අයත් කරන්න ඕන. ඒ කියන්නේ අපි ගමු මම වෙජිටේරියන් නම් අනිත් අයත් වෙජිටේරියන් වෙන කියන එක ඒක ඒක තමයි අර මට පේන්නේ අතන ජේෂ්ඨ වෛද්‍යතුමියගේ හරි එයාගේ වෛද්‍ය ක්‍රමයෙන් එන අදහස. මේක මෙයා මට මේ මෙතෙන්ට හොඳ නම් මේ කට්ටියට හොඳ නම් හැමෝටම හොඳ. වගේ ඒක ආධාරණීකරණය කරනවා. එහෙම වෙන්නේ නැහැ නේ ආඳුරනේ. එතකොට ඔව් එතකොට අර අනිත් පැත්තට හිතුවාම වෙන්නේ හරි දැන් කාරණයක් මොකක් හරි මට මට හරි නෑ. ඒ කියන්නේ මට මම මේ මට අපි කියමු විසයි කියලා මේ මේ ভেජිටේරියන් කෑවහම එතකොට අපිට කියන්න බෑ මට විස නිසා මුළු ඔක්කොටම විසයි ඒ ඒ කාරණය තමයි මම හිතන්නේ. ඒක හරි. ඒ කියන්නේ අපි සුදුසුයි කියලා හිතන නිසා අනිත් අය වෙත පටවන්නටත් බෑ. අපි නොසුදුසුයි කියලා හිතන නිසා අනිත් අය වළක්වන්නටත් බෑ. එතකොට අපි උපමාවක් හැටියට අපි හිතලා බලන්න ඕන මේ වගේ අවස්ථාවක මෙහෙම වුණොත් කොහොමද කටයුතු කරන්න කියලා වඩා ඥාන සම්ප්‍රයුක්තව අපි අවස්ථාවෝචිතව ඕනේ ඒ කාරණේ දකින්න. අන්න හරි. ඒ කියන්නේ මට තේරෙන විදිහට අර අපිට හොඳ එක අපි අනිත් අය මත පටවන්න යන්නේ නැතුව ඒක අපි ගා තියාගත්තා නම් තියාගෙන එතනට ඒ නිසා තමයි පැලකීමට පමණක් ඔව් ඔව් හැමතිස්සෙම අපි බලන්න ඒකනේ බුදුහාමුදුරු දේශනා කරන්නේ පරබ්බ්‍යාබාදාය සං අනුන්ට මේකෙන් අනර්ථයක් වෙනවද හානියක් වෙනවද එතකොට ඒ අනර්ථයක් වෙනවා නම් ඒක සුදුසු නැහැ. එතකොට අනර්ථයක් වීම තීරණය වෙන්නේ මම මෙතන හිටියනම් මම මෙහෙමයි කටයුතු කරන්න කියන කාරණේ මත නෙමෙයි අර්ථය අනර්ථය තීරණය වෙන්නේ. දැන් අර අර රෝගියා සියදිවි නසා ගන්නට උත්සාහ කළා. එතකොට ඔහු අනර්ථයක් නෙමෙයි කරගන්න උත්සාහ කළා තියෙන්නේ. එතකොට ඔහුගේ තීරණය මත ඒක නිවැරදි වගේ පේනවා. එතකොට ඔහු නිවැරදි කියලා හිතන දේ සැබෑවට ධර්මානුකූලව බැලුවහම නිවැරදි නෑ. අන්න ඒ වගේ අපි අපි හරි කියලා හිතන දේ හැමෝටම අපට හරි කියලා යෝජනා කරන්න බෑ. අපි වැරදි කියලා හිතන දේ හැමෝටම වැරදි කියලා යෝජනා කරන්න බෑ. අපට කරුණු පෙන්වන්නට පුළුවන් සහේතුක මේක වැරදි වෙන්නේ මේ නිසා මේක හරි වෙන්නේ මේ නිසා. ඒ නිසා සම්මුතිනේ මේ වැදගත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරන්නේ මේක කුසලයක් මේක අකුසලයක් කියලා තීරණය කරනවා නම් බුදුහාමුදුරෝ දේශනා කළ නිසා මේක කුසලයයි මේක අකුසලයි එහෙම තීරණ අරගෙන හරියන්නේ නැහැ. ඒක කුසලයයි කියලා කියනවනේ ඒක කුසලයක් වෙන්නට හේතු මොනවද? ඒක අකුසලය කියනවා ඒක අකුසලයක් වෙන්න හේතු මොනවද කියලා තමන්ගේ ප්‍රඥාවෙන් විමසා බලන්න. මොකද බුදුහාමුදුරන්ගේ ප්‍රඥාවෙන් අපිට ලෝකය දකින්න බෑනේ. උන්වහන්සේගේ ප්‍රඥාවෙන් උන්වහන්සේට විතරයි ලෝකය දකින්න පුළුවන්. ඒතර අපි කියන කාරණේ නිවැරදිව තේරෙනවා. බුදුහාමුදුරුවොත් මේක දේශනා කළා. අර පොතෙත් මේක තියෙනවා. අපේ හාමුදුරුවොත් ඒක කිව්වා. වැඩි දෙනෙක් ඒක තමයි පිළිගන්නේ. ඒ කතන්දර හරියන්නේ. ඒක තමයි කාලාම සූත්‍රයේදී දේශනා කරන්නේ. එහෙම මේ මේ කාරණා මත තීරණ කරන්න ගන්නවා කියලා හරියන්නේ එතනට අදාළ සාධක ටික තියෙනවා. ඒ සාධක ටික තියෙනවා නම් තමයි මේක මෙහෙමයි කියලා තීරණය කරන්නේ. එකඟයි ආමතුරනේ. මොකද මම ආලා තියෙන අර ඒබ්‍රහීමික ආගම්වල ගොඩක් කලාවට අර ඔක ඒගොල්ලෝ කියන්නේ গোল্ডන් රූල් කියලා. අනිත් අය මට පටවන තමන්ගේ මතය. බුද්ධාගමේ තියෙන්නේ දැන් අපි නිවන කොච්චර හොඳ වුණත් බලෙන් නිවන් දකින් දක්වන්න යන්නේ අනිත් අය. ඒක අපේ එකට කියන්නේ අර ඒගොල්ලෝ දාලා තියෙන සිල්වර් රූල් කියලා. කියන්නේ වැලකීම තමා උපමා කරලා වැඩ කරන්නේ වැඩ වලින් වලකිනවා අඩු ගන්න. අර ඒ ඒක මං අහලා තියෙනවා ඔබන්සෙත් එක්ක එකගයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ. ඒ තරවසන්න.